දැන් එහෙමනම් අපි සුළු වෙලාවක් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරගෙන තුනුරුවන්ට নমස්කාර කරගෙන සිටිමු ඒ තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරලා අවසාන වෙනකොටම ඔය කට්ටිය සීලේ අදිෂ්ඨාන කරගන්න ඕනේ. දැන් තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරගෙන කරගෙන ගිහිල්ලා අවසන් වුණානේ. අවසන් වුණ හැටිම සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. එහෙම අදිෂ්ඨානය ඇති කරගන්නවා කියන්නේ සීලය අදිෂ්ඨාන කරගන්නවා කියන එක. ඊළඟට මා ඇතුළු සියලුම සත්වයෝ තුන්රුවන්ගේ අනන්ත ගුණ බලයෙන් නිරුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියන මෛත්‍රී චේතනාව ඇති කරගන්න ඕනේ ඊළඟට මේ මෛත්‍රී බලයෙන් මාගේ ගුරු දේවයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා චිරජීවන ශක්තියක් ලැබේවා ඒ ශක්තියෙන් බොහෝ කාලයක් අසරණ ජනතාවට සරණ වීමට පිහිට වීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා තමන්ගේ ගුරුවරයාට ආශිර්වාද කරන්න ඕනේ. ඒක හැමදාම කළ හැකි දෙයක් කළ යුතු දෙයක්. ඒ ආශිර්වාදය බොහොම බල සම්පන්නයි. ඒ මැද්දේ තමයි අපිට මේ ගමන යන්න පුළුවන්. එහෙමනම් මමත් ඔය පින්නතුන්ට ඒ විදිහට ආශිර්වාද කරනවා ඔය පින්නතුනොත් ඒ වැඩේ කරන්න ඕනේ. දැන් විනාඩි 5ක් අපි වෙනුවෙන් වැය කරමු. හිස නමාගෙන පටන් ගන්න තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරන්න. උසස් බෞද්ධ චාරිත්‍ර ධර්මයක් වශයෙන් දිනු කරන්න ඕනේ. බුද්ධානුස්සති භාවනාව කියන්නේ ඔබ තමයි. මම බුද්ධානුස්සති භාවනාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කරලත් නැහැ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. බුදු ගුණ මෙනෙහි කරනවා, දහම් ගුණ මෙනෙහි කරනවා, සංඝ ගුණ මෙනෙහි කරනවා. මෙන්න මෙතන විතක්ක විපාර විචාර විපාර කියලා සිතිවිලි හඬක් පිට වෙනවා. මොනවද පිට වෙන්නේ? තමාගේ චිත්ත සංධානයේ තුලින් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ පිට වෙන්න පටන් ගන්නවා. සිතිවිලි හඬ කියන්නේ ඒක තමයි. ඒ සිතිවිලි හඬ ඇහෙනවා දෙවි දේවතාවුන් වහන්සේලාට. බ්‍රහ්මීන්ටත් ඇහෙනවා. මිය ගිය ඥාතීන්ටත් අහන්න පුළුවන්. නමුත් අපේ කටහඬ කටහඬ ඇහෙන්නේ කටහඬ ඇහෙන්නේ මස් කන් ඇති ඇත්තන්ට විතරයි. බල්ලන්ට, නරින්ට, මිනිස්සුන්ට ඇහෙනවා. මනසින් ශබ්ද අහන්න පුළුවන් අය තමයි දෙවියන්, භූතයන්, ප්‍රේතයන්, රක්මයන්. ඒ අය ශබ්ද අහන්නේ මනසින්. මනසින් පිට වෙනහට තමයි යන්නේ. දැන් දිබ්බ සෝත කියලා කියන්නේ ඒ දිබ්බ සෝත කියලා කියන්නේ දෙවියන්ගේ හඬ සේවා කියලා අදිෂ්ඨාන කරපුවාම මනසට තමයි ඒක එන්නේ. දිබ්බ චක්කෝ දිබ්බ සෝත මනසට. එතකොට මේ සිටිවිලි හඬ කියලා ඔකට කියනවා. සිටිවිලි හඬ. ඒ සිටිවිලි හඬ සීමාවක් නැතුව අසීමිත ප්‍රදේශයකට ඇහෙනවා. තේරුණා නේද? එතකොට අපෙන් පිට වෙන සිතිවිලි හඬ දෙවි දේවතාවුන් වහන්සේලා අහනවා. මොකද මේ දෙවි දේවතාවුන් වහන්සේලා මේ සිතිවිලි හඬ පිට කරන්න පටන් ගත්තට පස්සේ ඒව අහගෙන අනික් දෙවි දේවතාවුන් වහන්සේලාට කියනවා අන්න අහවල් දවසට අහවල් ස්ථානයේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ පිට වෙනවා. මේ කට්ටියත් අහන්නේ කියලා. ඒතර මේ පණිවිඩය අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා යන්න පුළුවන්. ආනේකයි බුද්ධානුස්සතියේ තියෙන වටිනාකම. බුදු ගුණ පිට වෙන්න පටන් ගන්නවා. දැන් මේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම ඇහෙනවා කියනවා නේද? මොකක්ද වැහෙන්නේ? විතක්ක විපාර, ਵਿਚාර විපාර කියන සිතිවිලි හඳ ඇහෙන්නේ. කටහඬ ඇහෙන්නේ සිතිවිලි හඳ ඇහෙන්නේ. ඉතින් මේ ගැන තීරමක් නැතුව සමහරුවේ ධම්සප්පවතුන් සූත්‍රයේ සද්ද මනුස්සාවේ සොම් කියනකොට සතිඤ්ඤ ගන්නවා. බිරත් ගන්නවා. ඕවා බල්ලන්ටයි නරින්ටයි ඇහෙනවා ඇති. ඈ බුම්මානං දේවානං සද්දං සුත්වා භූමස්ත දෙවිවරුන්ගේ ශබ්දය අහලා චාතුරුමහා රාජිකා දේවා සද්ද මනුස්සා වේසුම් චාතුරුමහා රාජික දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු සද්දේ පිට කළා මොනවද මේ පිට කරේ සිතවිලි හඳ පිට කරලා තියෙන්නේ චාතුරුමහා රාජිකානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්ද මනුස්සා වේසුම් යාමා දේවානං සද්දං සුත්වා තුසිතා දේවා සද්ද මනුස්සා වේසුම් මේ විදිහට එක එක එක එක දිව්‍ය තල වලින් මේ සිතුවිලි හඳ පිට වෙන්න පටන් ගත්තා. අවසානයේදී අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම ගියා. සාදුකාරණාදී. ඒගොල්ල සාදුකාර දුන්නා කියලා කියන්නේ මේක අනුමත කළා ධම්සප්පදන් සූත්‍රයේ. ඒ සාදුකාරණාදී තමයි පිටවන්නේ. ඉතින් ඔය මොකෝවත් තේරුම් නැතුව ඉතින් අනේ අපි ඇත්ත ඉතින් සද්ද මනුස්සාවේෂුම් කියනකොට සතිඤ්ඤවත්ත කරනවා ගෑ ගන්නවා. ඕව ඇහෙන්නේ නැහැ. මේවා තේරුම් ගන්න ඕනේ. දැන් බුදුහාඳුනන්ගේ ධම්මටත් ඇහෙනවා. ධම්මට. බුදුහාඳුරෝ ධර්ම දේශනා කරන්න සෝදානම් වෙලා ආලෝක ධාරාවක් පිට කරනවලු. අකනිකා බ්‍රහ්ම ලෝකේ දක්වාම පැතිරලා යන්න. ආන්නේ ආලෝක ධාරාව දැක්ක දෙවිවරු බ්‍රහ්මයෝ දැනගන්නවට දැන් බුදුහාරුව ධර්ම දේශනා කරන්න සූදානම් කියලා. ඒගොල්ලෝ මොකද කරන්නේ? දිවකන් යොමු කරනවා. දිවකන් යොමු කරනවා කියන්නේ ඒක අසීම ඇසීම සඳහා සූදානම් වෙනවා. ස්විච් එක දාගන්නවා. අන්න එතකොට ස්විච් එක දාගත්තයන් පස්සේ ඇහෙනවා. තේරුණා නේද? ඒගොල්ල නොදැනුවත්ව ඇහෙන්නේ නැහැ. දැනුවත් කරොත් තමයි දැන් මේ මළගිය ඥාතීන්ටත් පින් දෙන්න නම් ඒ කට්ටිය දැනුවත් කරන්න ඕනේ. දැනුවත් කරනවා කියන්නේ ඒ කට්ටියගේ නම සිහිපත් කරගන්න ඕනේ, ಗುಣ සිහිපත් කරගන්න ඕනේ, අන්න විතක්ක විපාර, ਵਿਚාර විපාර හඬ පිට වෙනවා. එතකොට මේ මළගිය ඥාතීන් මේ හඬ අල්ලා ගන්නවා. අල්ලාගෙන ඒ කට්ටිය දැන් දැනුවත් වෙනවා මෙතන දැන් අපි වෙනුවෙන් පින්කමක් කරනවා. අන්න එතෙන්ද අවධානය යොමු කරනවා, ස්විච් එක දා ගන්නවා. දැන් මේ ශබ්ද තරංග ගුවනේ තිබුණට රේඩියෝ එකේ ස්විච් එක දැම්මේ නැත්නම් අපිට ඇහෙන්නේ නේද? ඒ ස්විච් එක දානවා කියන්නේ අපි ඒව අහන්න සූදානම් වුණා කියන එකයි. ආන් මේ වගේ දේව දෙවියන් බ්‍රහ්මයන් බුදු ගුණ හඬ අහන්න සූදානම් වෙනවා. බුදු බණ හඬ අහන්න සූදානම් වෙනවා. ආන්ගේ සූදානම් වුණ දෙවි දිව්‍ය බ්‍රහ්මීන්ට බුදුහාමුදුරෝ දේශනා කරන දහම් හඬ සිතවිලි හඬ එහෙනම් ආන් ඒක යකනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වාම බුදුහාමුදුරන්ගේ දහම් හඬ පැතිරෙනවා කියන්නේ ඕකයි. තේරුණානේ? ඔවා ඉතින් මල් ළඟට මෙන්න ඕනේ අහගන්න. තේරුණේ? එතකොට ඒ දහම් හඬට භාෂාවක් රස් වෙන්නේ නැහැ. භාෂාවක් හරස් වෙන්නේ කටින් පිට වෙන සද්දයට විතරයි. තේරුණා නේද? දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ කෝප්පේ ගැන හිතන්නකො මම කෝප්පේ ගැන හිතනවා. කෝප්පේ ගැන හිතනකොට කටින් පිට වෙනවා කෝප්පය. එහෙම නැත්නම් කප් එක. එහෙම නැත්නම් වෙන භාෂාවකින් මොකක් හරි භාෂාවක් ඒකට දාගන්නවා. එතකොට මගේ හිතේ තියෙන කෝප්ප සංඥාව නේද? විතක්කේ අරගෙන තියෙන්නේ කෝපය කියන එක. අරමුණක් අරගෙන තියනවාම. මේ කෝපය ගැන කතා කරන්න නම් ඉස්සෙල්ලා කෝපය කියන අරමුණ අරමුණක් ගන්න ඕනේ මම. මේක වර්ණ රූපයක් කියලා අරමුණු කරගන්න ඕනේ. විතක්ක කියන්නේ ඒකයි. ਵਿਚාරය කියන්නේ කෝපයක් කියන එක. අන්න දැන් අරමුණක් ගත්තා වර්ණ රූපයක් ඒ සංඥාව තමයි ඊළඟට කෝපය කියන සංඥාව ඊළඟට එනවා. අන්න ඒක තමයි ਵਿਚාර ਵਿਚාරය කියලා කියන්නේ. මේක පීරිසියක් නෙමෙයි කෝපයක් කියන එක. දැන් එතකොට විතක්කය කියන්නේ අරමුණක් ගන්නවා. මොකක්ද දැන් අරමුණක් ධම්ම රූපයක්. විචාරය කියන්නේ කෝපයක් කියන දැනීම. මෙන්න මේක තමයි විචාර කියන්නේ. විතක්ක විපාර විචාර විපාර කියන්නේ ඔන්න ඔකයි. එතකොට දැන් මගෙන් මේක පිට වෙනවා. හරි හිතින් පිට වෙන්නේ ඈ සිතුවිලි යන්නේ. එතකොට දැන් තියෙන කෝප්ප සංඥාව නැති වෙන්නේ නේද? ඒක සිංහලෙන් කියනවා කෝප්පය කියලා, කප්පය කියලා කියනවා. එතකොට තව භාෂාවකින් පාත්‍රම් කියලා කියන්න පුළුවන්. වාජනම් කියලා කියන්න පුළුවන්. ඒවා භාෂාව තමයි ඒව හරස් වෙන්නේ. නමුත් අර සිතෙන් පිට වෙන හඬට භාෂාවක් හරස් වෙන්නේ නැහැ. පැහැදිලි නේද? දැන් පුටුව අරමුණක් ගත්තා කියන්නකො හිතත් ඒ පුටුව අපි ගන්නෙ පුටු සංඥාව නෙමෙයි ගන්නෙ රූපයක් කියලා ගන්නෙ. රූපයක් කියලා ගන්නවා වර්ණ රූපයක්. අන්න විතක්ක. ඊළඟ ਵਿਚාරයට යනවා. ਵਿਚාරයට යනකොට එන්නේ මොකද්ද? මේසයක් නෙමෙයි පුටුව කියන සංඥාව එන්නේ. අන්න දැන් පුටුව කියන සංඥාව තමයි පිට වෙන්නේ. වර්ණ රූපයක් ගත්තා විතක්ක විචාර කියලා කියන්නේ පුටු සංඥාව ඇති වුණා. දැන් මේ පුටු සංඥාවට භාෂාවක් හරස් වෙන්නේ නැහැ නේද? ඡා කියලා කියන්න පුළුවන් භාෂාවට ඉංග්‍රීසි භාෂාවට දාපුවාම. සංස්කෘත භාෂාවට දාපුවාම පීඨම් කියලා කියන්න පුළුවන්. පාලියට පීඨ කියලා කියන්න පුළුවන්. තවත් භාෂාවකින් තවත් නමක් දෙන්න පුළුවන්. දැන් හිතෙන් පිට වෙන එකේ එකට ওই භාෂාවක් බාධා වෙන්නේ නැහැ නේද? පැහැදිලි නේද? ආන් මේකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ ඕනෑම භාෂාවකින් තේරෙනවා කියන්නේ ඔන්න ඕකයි. එතකොට මේ ඕනෑම භාෂාවකින් තේරෙනවා කියන්නේ කාටද? සිතිවිලි හඳ අහන්න පුළුවන් අයට පමණයි. තේරුණේ? දැන් බුදුහාඳුරෝ පාලියෙන් ධර්ම දේශනා කරනවා කියන්නකො මෙතන. ඔය කට්ටිය පාලි දන්නේ නැත්නම් ඔය කට්ටියට මේ ධර්ම දේශනාව පාලියෙන් කරන දේශනාව තේරෙනවද? නැහැ. සිතිවිලි අහන්න පුළුවන් කෙනෙකුට ආවොත් එහෙම තේරෙනව නේද? දැන් හිතලා භාෂාවකට දාලා නේ කතා කරන්නේ නේද? පැහැදිලි නේද? ඕක තේරුම් ගන්න නැහැ හුඟ දෙනෙක්. හුඟ දෙනෙක් කියනවා බුදුහාඳුර කොයි භාෂාවෙන් ධර්ම දේශනා කළත් අනික් අයට තේරෙනවා කියලා. ඒ තේරෙන්නේ මේ මස්කම් ඇති යත්තන්ට නෙමෙයි. මස්කම් ඇති යත්තන්ට මේ කියන්නේ භාෂාවක් හරහා. සිතිවිලියන්ට භාෂාවක් බාධා වෙනවද? නෑ නේද? පැහැදිලිද මං කිව්වේ ඒක? මේ මේවා පැහැදිලි කරගන්න මේවා පැහැදිලි කරගන්න ඒ කට්ටියට පොත් බලනනම් හම්බ වෙන්නේ කවදාවත්. ආන් මේක තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට අකනිටා බ්‍රහ්ම ලෝකය ඇහෙනවා කියන්නේ මොකද්ද? සිතිවිලි හඳ. ඒ සිතිවිලි හඳට භාෂාවක් බාධා වෙන්නේ නැහැ. කොයි භාෂාවෙන් කතා කළත් අනික් අයට තේරෙනවා. පැහැදිලි? ආන් මේකයි. ඉතින් අපිත් මේ සිතිවිලි හඳ පිට වෙන්න පටන් ගත්තාම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ පිට වෙනවා. සිතින් පිට වෙන්නේ ඒ හඬ දෙවියන් බ්‍රහ්මයන් පවා අහනවා. හල ඉවරලා මෙතෙන්ද අවධානය යොමු කරගන්නවා. කොතෙන්ද මේ සිතිවිලි හඬ පිට වෙන තැනට. ආන්න එතකොට දෙවිවරුන්ගේ අවධානයටත් ඔය කට්ටියට ලක් වෙන්න පුළුවන්. 아무තෙන් දේව දේවතානුස්සති අවශ්‍ය නැහැ. දෙවිවරු කැමති බුදු ගුණ වලට, දහම් ගුණ වලට, සංඝ ගුණ වලට. ඒ සංගුණ බුදුගුණ දහම්ගුණ පිට වෙන උල්පතට ඊටත් වඩා කැමති නේද? උල්පත මෙතනින් නෑ පිට වෙන්නේ නේද? ආන් ඒතර දෙවියන්ගේ අවධානයට ලක් වෙනවා. මේවා කියලා දුන්නොත් එහෙම ඔක්කොම බුදුගුණ මෙනෙහි කරන්නව පටන් ගන්නේ. කමන්නේ හැබැයි ඔබ කටින් පිට වුණාට ඒක වෙන්නේ නැහැ. මොකද දන්නවද? කටින් පිට වෙන සද්දය ඇහෙන්නේ මස්කම් ඇති යත්තන්ට පමණයි. කටින් හිතලා තමයි පිට වෙන්නේ. නමුත් දැන් අපිට බැයිද ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ අහින්න වගේත් වෙනවා සුගතෝ ලෝක විදූ අනුත්තරෝ අනේ මන් දන්නේ වෙලාවක් දැන් අටහමාරයි පුරිස ධම්මසාරතී සත්තා හද හැන්දෑව ගමනක් යන්නක් තියෙනවා කිය කියා කියවන්න බැයිද පුළුවන් නේද ආන්න ඒකනේ කිසි තේරුමක් නැහැ අපේ පැරණි ඇත්තෝ පින්නතුනේ බුද්ධානුස්සති භාවනාව කිරීම තමයි බුදුන් ගැනීම කියලා භාවිතා කළේ මේවා දැන් ආයෙත් මුලට අරන් කියලා දෙන්න ඕන මේ කට්ටියට. අපේ අම්මලාගේ කරේ නවගුණ වැලක් තිබුණ පන්සල් යනකොට. නවගුණ වැල. නවගුණ වැල කියන්නේ නවගුණ බුදු ගුණ වැල කියන එකයි. ඒක පබළු තිබුණක් කමන්නේ මොනවා තිබුණක් කමන්නේ බුදු ගුණ වැල කියන එක. කලේ මොකද්ද පන්සල් ගිහිල්ලා පැත්තකට වෙලා බුදු ගුණ මෙනෙහි කර කර ඔන්න එකපාරක් බුදු ගුණ මෙනෙහි කරනවා ඒක ඇටයක් පැත්තකට දාන්න තියෙනවා. තව ඇටයක් ඔය විදිහට 100ක් වාරයක් බුදුගුණ මෙනෙහි කරලා තියෙනවා බුදුගුණ කියන ඉතිවිසෝ පාඨයේ තියෙන ගුණ ටික. එතකොට මේ අම්මා සමාධිගත වෙලා එතන. බුදුගුණ තුල සමාධිගත වෙලා. තේරුණා නේද? ඔයගොල්ලත් ඒව සලාට කමන්නේ නැහැ. නවගුණ වල පබලුණක් කමන්නේ මොනවාුණක් කමන්නේ. දැන් දෙක පියාගෙන ඉතින් එතනම සමාධිගත වෙනවා. කොහෙවත් හිත දුවන්නේ නැහැ. ආන් ඒක තමයි බුදුන් වැඳීම කියලා කියන්නේ. අනික নমස්කාරය කියලා කියන්නේ මෙහිම අවශ්‍ය නැහැ. එමුණක් කමන්නේ. নমස්කාරය කියන්නේ මේකයි. තමන්ට වේදනාවක් දැනෙන්නේ නැති විදිහට අවේරයක් නොවන විදිහට ගොඩාක්ම නමන්න එපා. එතකොට වේදනාවක් දැනෙන්න ඕනේ. යන්තම් යමුවම ඇති ඈ. ආන් එකයි নমස්කාරය කියන්නේ. දොහොත් මුදුන් දී වඳිනවා කියන්නේ මෙන්න දොහොත් මෙන්න මුදුන. ඒක තමයි දොහොත් මුදුන් දී වඳිනවා කියන්නේ. নমස්කාරය කරනවා කියලා කියන්නේ ආන් ඒකට. අද මේව දන්නේ නැතුව හුඟ දෙනෙක් নমස්කාරය කියවනවා. ඔළුව කෙලින් කරගෙන මෙහෙම කරගෙන කියවනවා. මොකද ඔළුව නැමිලා නැහැ. දොහොත් මුදුන් දිනත් නැහැ. අර <laughs> ආයිබෝන් කියලා කියන්නේ කවුරු සම්වේච්ඡාම ඒ විදිහට ආයිබෝන් ආයිබෝන් කියන්නේ ඔළුව කෙලින්. තේරුණා නේද? මේවා කියලා දෙන්නේ හොඳයි නේද? ආ මේකයි. <laughs> ඈ නමස්කාරය කරනවා. නමස්කාරය කියනව නෙමෙයි. ඔළුව නමනවා කියන එක. උත්තමාංගයේ නමනවා. ආන් එතනින් තමයි ශිල්ප ශාස්ත්‍රය පිහිටනවා කියලා කියන්නේ. ගුරුවරයාට নমස්කාරය කරන්නම වෙනවා. එතකොට ශිල්ප ශාස්ත්‍රය පිහිටනවා. එහෙනම් ඒ ටිකත් එහෙම ඉතේ තියාගෙන ඊට පස්සේ දැන් අපි ඔය කියන ගායනා කරන එකක් ගායනා කරමු කමක් නැහැ. නමුත් අරක තමයි වටිනාකම තන තියෙන්නේ. එක වැදගත් තියෙන්නේ අපේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති. එතනින් දෙවියන්ටත් මේ පණිවිඩය යනවා. දේව ආශිර්වාදයටත් ලක් වේ කට්ටිය. ඒ කරලා ආශිර්වාද කරන මෛත්‍රී කරනවා Tamanගේ ගුරුවරයාට සියලු සත්වයින්ට ඔය ඔක්කොම කරන්න විනාඩි 5ක් යනනම් ඇති. විනාඩි 5කින් මහ විශාල කාර්යයක් සිද්ධ කරගෙන තියෙනවා. තේරුණා නේද? එහෙනම් දැන් අපි බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කළා, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, මෛත්‍රී භාවනා කළා, බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති කියලා කියන්නේ. සතර කමඨහන් අහලා තියෙනව නේද? මොකද්ද මේ සතර කමඨහන් කියන්නේ? ඔය බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරනවා, මෛත්‍රී භාවනා කරනවා, ඊළඟට මේ ශරීරයේ අසුභය දකිනවා, මරණය දකිනවා. මරණය කියන්නේ මෙතන අනිත්‍ය කියන එකයි. ඒකෙන් හැම මොහොතකම අපේ ජීවිතය වෙනස් වෙන සුළු බව දකිනවා කියන එකයි අනිත්‍යය. එතකොට ඔය සතර කමඨහම් පිළිබඳව තවත් තියෙනවා ගැඹුරින් හිතන්න තැනක්. ඒකත් මම කියලා දෙන්නම්. ඔක උඩින් තියෙන එක සතර කමඨහම් වල. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, මෛත්‍රී, අසුභ මරණ කියන එක උඩින් තියෙන හරියයි. ඒක සාමාන්‍යයෙන් හැමතැනම කරන එකක්. ඊළඟට ඔය සතර ගමටහන් පිළිබඳව ගැඹුරින් හිතන්න පටන් ගන්න ඕනේ. කොහොමද දන්නවද? දැන් මම අරව ප්‍රතික්ෂේප කළේ නෑ නේද? මට උඟා බයයි මේ සමහරු මම මේ ප්‍රතික්ෂේප කරනවා කියලා එහෙම කරන්නේ නෑ මම. ඒවත් ඔහොම තිවිච්චායකො. දැන් මම ඔබට හොඳ අර්ථකථනයක් දෙන්නම්. බුද්ධානුස්සති බුද්ධ අනුසති බුද්ධ කියන්නේ අවබෝධය. අනුසති කියලා කියන්නේ අවබෝධයට අනුව ගිය සිහිය. මොකද්ද සම්මා සතිය? සම්මා සතිය කියන්නේ සතිපට්ඨානය. සම්මා සතිය. හැම ක්‍රියාවක් ළඟදීම බුද්ධානුස්සතියෙන් ඉන්න ඕනේ. බුද්ධානුස්සතිය කියන්නේ සම්මා සතියෙන් ඉන්න ඕනේ. මෙත්තා. මෙත්තා කියන්නේ මෛත්‍රිය. මෛත්‍රිය කියන්නේ සැප ලැබීමේ කැමැත්ත. තමනුත් අනික් අයත් සැප ඈ ලැබීමේ කැමැත්ත විඳීමේ කැමැත්ත කියන්න එපා. විඳින ඔක්කොම දුක් වලට යන්නේ. සැප ලැබීමේ කැමැත්ත. තමනුත් අනික් අයත්. එතකොට මේ ගැඹුරෙන් මේ ගැන බුද්ධානුස්සතිය වඩන එක්කෙනා අවබෝධයට අනුව ගිය සතිය ඇති පුද්ගලයා මේ ලෝකයේ තුල සැපයක් දකින්නේ නැහැ. එයා සැපේ දකින්නේ නිර්වාණය තුල. සැප ලැබීමේ කැමැත්ත කියන්නේ නිවන් දැකීමේ කැමැත්ත කියන එකයි. නිවන් දැකීමේ කැමැත්ත සම්මා සතියෙන් නිවන් දැකීමේ කැමැත්ත ඇති කරගෙන ඉදිරියට යනවා. බුද්ධානුස්සති මෙත්තා ඊළඟට අසුබ අපි වැඩි හරියක් මේ ඇලිලා ඉන්නේ කය සම්බන්ධ කරගෙන. කයන් කය සම්බන්ධ කරගෙන තමයි ඇලෙන්නේ වැඩි හරියක්. ඒ ඉස්සල්ලාම අරමුණු වෙන්නේ කයනේ. අන්න අසුබේ බලන්න ඕනේ. ඊළඟ මරණය කියලා කියන්නේ මොකද්ද? මේකේ අනිත්‍ය ස්වභාවය දකින්න ඕනේ. මොකේද? කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඔය තියෙන සතර සතිපට්ඨානය. සතර කමඨාන් කියලා කියන්නේ සතර සතිපට්ඨානය. ඉතින් මේ සතර සතිපට්ඨානය දකින්නකොට මොකද වෙන්නේ? සද්ධාවන්තයෙක් දකින්නකොට සැදැහැවතුන්ට ප්‍රසාද සංවේගය ඇති වෙනවලු. ප්‍රසාද සංවේගය කියන්නේ මොකද්ද? සංවේගය කියන්නේ වේදි අනිත්‍ය. අනිත්‍ය ඇතිකරන්න යා ප්‍රසාදයටපත් වෙන්න ඕනේ. ප්‍රසාදයටපත් වෙනවා කියන්නේ ලෝකයේ යථාර්ථයේ දුකයි කියලා දැනගන්නකොටම නිර්වාණයට පැහැදීම ඇති වෙනවා. දැන පැහැදීම කියලා කියන්නේ ප්‍රසාද සංවේගය කියන්නේ කියන්නේ ඒකයි. ඉස්සෙල්ලම ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ශ්‍රද්ධාව ඇති කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව ඉදිරියට යනවා. පාරමිතා පූර්ණේ කරමින් ඉදිරියට යනවා. යන්නේ කොහොමද? ස්ථාන හතරක් දැකගෙන. ස්ථාන හතරක් දකින්න ඕනේ. කාය වේදනා, චිත්ත ධම්ම. ඔයගොල්ලෝ අහලා තියෙනා නේද? සදහැවතුන්ගේ ප්‍රසාද සංවේගයේ සඳහා ස්ථාන හතරක් දකින්නේ කියලා. අහලා තියෙනා නේද? ඔන්න ඔකයි ඔය කියන්නේ. කාය, වේදනා, චිත්ත, ධම්ම. මේ ස්ථාන හතර දකින්නකොට මොකද වෙන්නේ? සංවේගයටපත් වෙනවා. සංවේගයටපත් වෙනවා කියන්නේ මොකද්ද? වේගය දකින්නවා. රහත් වෙනවා කියන එකයි. සංවේගය කියලා කියන්නේ වේගය කියන්නේ අනිත්‍ය. ඔකට සං කියලා කියන්නේ මනාකොට දකින්නවා කියන එකයි. නිකන් දකින්නව නෙමෙයි මනාකොට දකින්නවා නිරාවරණ ඥානය. ආන් මේකයි ප්‍රසාද සංවේගය කියන්නේ ඔකයි. නිර්වාණයට පැහැදීම ඇති කරගෙන සතිපට්ඨාන භාවනාව තුළින් සම්මා සතියෙන් ඉදිරියට යනකොට එන්නේ එන්නේ මොකද වෙන්නේ යථාර්ථය පේන්න පටන් ගන්නවා. සදහැවතුන්ගේ ප්‍රසාද සංවේගයේ සඳහා ස්ථාන හතරක් දකින්න කියලා තියෙන්නේ ඔන්න ඕකයි. කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. අනුපස්සනා කියන්නේ ඇත්ත දකින්නවා කියන එකයි. කයට අනුව ඇත්ත දකිනවා. මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි. වේදනාවට අනුව ඇත්ත දකිනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. චිත්තයට අනුව ඇත්ත දකිනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. ස්වභාව ධර්මයට අනුව ඇත්ත දකිනවා. ස්වභාව ධර්මය කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. තේරුණා නේද? ඉතින් ආන් ඒකත් මතක තියාගන්න ඕනේ. ඕවා තමයි සුතමේ ඥානය කියලා කියන්නේ. සුතමේ ඥානය. ඊළඟට මේ කිව්ව ටික ගැන ඔය කට්ටිය හිතන්න පටන් ගන්නවා. මේ හාමුදුරුවෝ කිව්වේ ඇත්තද? අපිට කොච්චර දුරට මේවට එකඟ වෙන්න පුළුවන්ද කියලා හිතන්න පටන් ගන්නවා. අන්න චින්තාමය ඥානයට යනවා. සොතමේ ඥානෙ, චින්තාමය ඥානෙ. ඊට පස්සේ යලිත් යලිත් යලිත් යලිත් මේ ගැන හිතනකොට මේක ක්‍රියාත්මක භාවය තුළින්ම පේන්න පටන් ගන්නවා. අන්න භාවනාමය ඥානෙ. පැහැදිලි නේද? සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ. මේ ඔක්කොම ප්‍රඥාවට යන්නේ. ඒ සඳහා අපිට ඕනේ කරනවා සමාධියක්. මේවා ගැන හිතන්න සමාධියක් ඕනේ කරනවා. වික්ෂිප්ත හිතකින් යමක් හිතන්න බෑ. අනික අන්තගාමී හිතකින් යමක් හිතන්නත් බෑ. හිතල වැඩක් නෑ. අන්තගාමී හිතක් කියන්නේ නිතරම එක පැත්තකට බර වෙලා. එතන තමයි ওই සතර අගතිය තියෙන ඡන්දා දෝසා බය මෝහා කියලා ඡන්දා දෝසා කියන්නේ දෙපැත්තට පැනලා ඇලීම ගැටීම. හිතෙන්දි බයක් ඇති වෙනවා. නිවැරදි තීරණයක් දෙන්න බයක් ඇති වෙනවා. මේ ඔක්කොම ඇති වෙන්නේ මෝඩකම නිසා. ඒක නිසා අපි සමාධියක් ඇති කරගන්න ඕනේ සතර අගතියෙන් වෙන් වෙන්න. සමාධිය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මදහස් හිතක් ඇති කර ගැනීම, ශක්තිමත් හිත කියලා කියන්නේ. ශක්තිමත් හිත කියන්නේ යමක් අවබෝධ කරගැනීමේ හැකියාව ඇති හිත කියන එකයි. මදහත් හිත. ආන් මේ සඳහා අපි සමාධියට යන්න ඕනේ. සමාධියට යන්න බෑ සීලයෙන් තොර මොනවා කරලවත්. සීලයෙන් තොරව යන්න බෑ. ඒක නිසා අපි සීලයක පිටන්න ඕනේ. සීලය කියන එකත් විසුද්ධ සීලයක්ම වෙන්න ඕනේ. විසුද්ධ සීලයෙන් තොරව මොනවා කරලවත් ඉදිරියට යන්න බෑ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි කියලා තියෙන්නේ සත්ව විසුද්ධිය. එතකොට මේ හැම දෙයක්ම විසුද්ධ වෙන්න නම් ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. තේරුණා නේද? ශ්‍රද්ධාව ඇති වෙනකොටම එයා කරන හැම දෙයක්ම කරන්නේ කුමක් සඳහාද? නිවන් දැකීම සඳහා. සීලයක් රැක්කත් භාවනාවක් කළත් හැම දෙයක්ම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව කරන්න පටන් ගන්නවා. ඒව තමයි පාරමිතා කියලා කියන්නේ. ඒව තමයි විසුද්ධ. විසුද්ධ සීල, විසුද්ධ චිත්ත, විසුද්ධ දිට්ඨි කියන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, ඊළඟට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා සප්ත විසුද්ධිය ගැන අහලා තියෙනවා නේද? සප්ත විසුද්ධියේම ඇති වෙන්නේ මොකක් පදනම් කරගෙනද? නෑ, නිර්වාණය පදනම් කරගෙන නෙමෙයි. ශ්‍රද්ධාව පදනම් කරගෙන. ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවෙන් කෙරෙන්නේ මොකද්ද? නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාව ඇති කරගන්නවා. ඒ කියන්නේ ලෝකයේහි යථාර්ථය දැනගන්නකොටම මොකද්ද දැනගන්නේ ලෝකයේ දුකයි කියලා නේද? එතකොට ලෝකයේ දුකයි කියලා දැක්ක පුද්ගලයා තවත් ලෝකයකට රින්ගන්න බලාපොරොත්තු වෙයිද? කාමයක නෑ. එයා කරන හැම දෙයක්ම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව කරන්නේ. තණ්හා මාන දිට්ඨි නැහැ. අපායට බයත් නෑ යා. අපාය යන්නේ නෑ ශ්‍රද්ධාවන්තේ කවදාවත්. අනුන් පහත් කිරීමේ අදහසකුත් නෑ. එතකොට යා දිව්‍ය ලෝකෙට ඇලිලත් නෑ. අපායට බය වෙලත් නෑ. අනුන් පහත් කරන්න බලාපොරොත්තුවකුත් නෑ. එයා ළඟ තියෙන්නේ මොකද්ද සම්මාදිට්ඨියෙන් යුක්තව ඉදිරියට යනවා. ආන් ඒවා තමයි විසුද්ධ භාවයටපත් වෙන්න. සීලයත් සමාධියත් සම්දිට්ඨියත් හැම එකක්ම විසුද්ධ වෙන්නේ සද්ධාව පදනම් කරගෙන. පැහැදිලි නේද? සද්ධාවෙන් තොරව මොකක් කරන්න බෑ. කිසිම දෙයක් විසුද්ධ වෙන්නේ නැහැ ශ්‍රද්ධාවෙන් තොරව. සප්ත විසුද්ධියකට යන්න බෑ. සප්තාරි ධනයක් ලබන්න බෑ ශ්‍රද්ධාවෙන් තොරව. පැහැදිලි නේද? එහෙනම් ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? මේ බුද්ධ ශාසනයේ බීජය. මූල බීජය. ශ්‍රද්ධාව මත තමයි ඔක්කොම පදනම් වෙලා තියෙන්නේ. පැහැදිලි? එතකොට මෙන්න මේ උත්තම වචනය කොහෙද තිබුණේ මෙච්චර කාලයක්? කුණු කූලේ තිබුණේ. කුණු කූලේ තිබුණේ. මගේම ගුරුවරයෙකුට මම කිව්වා මම සද්දා භාවනාවෙන් තමයි පටන් ගන්න කියලා. හපෝ වැඩක් නැහැ වැඩක් නැහැ වැඩක් නැහැ භක්තිවාදයක් භක්තිවාදයක් කිව්වා. මට පුදුම හිතුණා. මං ඇහුවා අනේ හාමුදුරනේ භක්තිවාදයක් කොහෙද බුද්ධ ශාසනය කියලා. වැඩක් නෑ වැඩක් නෑ ශ්‍රද්ධාවෙන් වැඩක් නෑ කිව්වා. මේ මේ ඩබල් PhD කාර්යය. මහාචාර්යවරයෙක් නිකන් කෙනෙක් නෙමෙයි. ඔන්න தත්ත්වය. ඔය ඔය මතේ තමයි සමාජෙ තිබුණේ. සද්දා භාවනාවක් කොහෙද දීලා තිබුණේ? පුළුවන් නම් කියන්න. මේ ලෝකෙ කොහෙද සද්දා භාවනාවක් දෙන්නේ කියලා? ආන්න ඒක නෑ. ඉතින් ඔන්න ඔතනින් තමයි මේක කඩාගෙන යන්නේ. ශ්‍රද්ධාවෙන් තොරව කිසිම දෙයක් විසුද්ධ භාවයටපත් වෙන්නේ නෑ. මට ගුරුවරයෙක් කියලා දුන්නේ නෑ මේක. පොතක මම දැක්කේ නෑ. හැබැයි පොත්වල දැකලා තියෙනවා ගුණ දැන මේ දැන පැහැදීම කියන එකට කොහොමද දන්නව ලියලා තියෙන්නේ. උන අද ගිහිල්ලා බලන්නකො තුනුරුවන්ගේ ගුණ දැනගෙන තුනුරුවන්ට පහදිනවලු. ඔන්න දැන පැහැදීම. තුනුරුවන්ගේ ගුණ දැනගෙන තුනුරුවන්ට පහතිනවලු. දැනගත්ත දෙයකට පහදින්න දෙයක් තියෙනවද? <laughs> දැනගත්ත දෙයකට පහදින්න දෙයක් තියෙනවද? නෑනේ. අර බුදු පියාණන් වහන්සේ පිරිනම් පාන්න සෝදානම් වෙලා වික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා මහණෙනි තොපට මා දේශනා කරපු ධර්මයේ පිළිබඳව යම්කිසි ගැටලුවක් තියෙනවද කියලා. ප්‍රශ්නයක්. තියෙනවනම් අහන්නයි කිව්වා. ඒ පාර භික්ෂුන් වහන්සේලා නිහඬ වුණා. ඊට පස්සේ කිව්වා Tamanට අහන්න බැයි නම් යාළුවෙක් ලවාවත් අසවන්න කිව්වා. Tamanට කෙලින්ම අහන්න බැයි නම්. ඒත් නිහඬ වුණා. ඒ පාර ආනන්ද හැමතුරුව කිව්වා බුදුහාමුදුරනේ භික්ෂුන් වහන්සේලාට ඔබ වහන්සේගේ ධර්මයේ පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ කිව්වා. කවුද කිව්වේ? ආනන්ද හැමතුරුව. ඒ වෙලාවේ බුදුහාමුදුරෝ දේශනා කරනවා පසාදා කෝතවං ආනන්ද වදේසි ඥානමේ වෙහෙත්ත තථාගතස්ස ආනන්දේ ඔබ ඔය කියන්නේ ප්‍රසාදයෙන් මට වික්ෂූන් වහන්සේලාට මාගේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව සැකයක් නැති බව මම දන්නවා කිව්වා ඔබ ඔය කතා කරන්නේ දැනගෙන නෙමෙයි කිව්වා. ප්‍රසාදයෙන් කිව්වා කතා කරන්නේ. මම දන්නවා කිව්වා. දැන් ප්‍රසාදයයි දැනීමයි දෙකක් බව පැහැදිලි නේද? ආනන්ද හාමුදුරුව කතා කළේ අර භික්ෂුන් වහන්සේලා නිහඬව හිටියනේ. හිතෙන් හිතාගත්ත නෑ තමයි කියලා. සැකයක් නෑ කියලා හිතාගත්තා. අන්න ඒක තමයි සද්ධාව කියන්නේ. ප්‍රසාදය කියලා කියන්නේ. දැන් ලෝකේ දුකයි කියලා දැනගන්නවා. දැනගෙන නිර්වාණය සැපයි කියලා හිතාගන්නවා. ඒක තමයි දැනපැහැදීම කියන්නේ. අතනක් තියෙන එක තමයි. බුදුහාමුදුරුව ප්‍රකාශ කරන ආනන්ද උඹ ඔය කියන්නේ ඔබ ඔය ප්‍රකාශ කරන්නේ ප්‍රසාදයෙන් ඔය කියන්නේ. පසාදා කෝතං ආනන්ද වදේසි. ආනන්දේ ඔබ ප්‍රකාශ කරන්නේ ප්‍රසාදයෙන්. ඥානමේව හෙත්ත තථාගතස්ස. ඔය කරුණ පිළිබඳව මට දැනීමක්ම තියෙනවා කිව්වා. දැන් පැහැදිලි නේද? ප්‍රසාදයයි දැනීමයි පිළිබඳව. ඉතින් තුනුරුවන්ගේ ಗುಣ දැනගත්තාන් පස්සේ තුනුරුවන්ට පහදින්න දෙයක් තියෙනවා. දැනගත්තාම පස්සේ පහදින්න මොනවද? නේද? එතකොට කෙනෙක් අහන්න පුළුවන් බුදුහාමුදුරුවෝ දන්නවා නම් භික්ෂුන් වහන්සේලාට දැකියක් නැති බව දන්නවනම් මොකටද ඇහුවේ කියලා. <laughs> භික්ෂුන් වහන්සේලාට ධර්මයේ පිළිමතව දැකියක් නැති බව බුදුහාමුදුරුවෝ දන්නවනම් මොකටද ඇහුවේ? මොකටද දන්නවද? ඒක ගුරුවරයෙකුගේ යුතුයකමක්. ඒ යුතුයකම ඉෂ්ට කළා විතරයි කලේ. ගුරුවරයෙකුගේ යුතුයකම තමයි උගන්නලා උගන්නලා උගන්නලා සැකියක් තියෙනවා නම් අහන්නේ කියලා කියන එක. ඒ ගුරුවරයෙකුගේ යුතුයකමක් බුදුහාම ඉෂ්ට කළේ. පැහැදිලි නේද? දැන් පැහැදීම සහ දැනීම කියන එක දෙකක් බව දන්නව නේද? ඉතින් මේ පොත්වල තියෙන්නේ තුනුරුවන්ගේ ගුණ දැනගෙන තුනුරුවන්ට පහදිනවා. <laughs> ඈ අනික පින්වතුනි තුනුරුවන්ගේ ගුණ දැනගන්න නම් අඩුම තරමින් සෝතාපන්න වෙන්න ඕනේ. සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙකුටවත් තුනුරුවන්ගේ ගුණ දැනගන්න බෑ. ප්‍රත්‍යඥයන් ගැන කවර කතාවද? ඈ මේ දැන පැහැදීම කියන වචනේ බුදුහාඳුරෝ පාවිච්චි කළේ ප්‍රත්‍යඥයන් සම්බන්ධව. බුදුහාමුදුරෝ සම්මා සම්බුද්දයි කියලා දැනගන්න නම් තමන් සෝවාන් ඵලයට ගිහිල්ලා එන්නේ නැගී හිටින්න ඕනේ. තමන් සෝවාන් ඵල සමාපත්තියට ගිහින් එතනින් නැගී හිටිනකොට එයා දැනගන්නවා දැන් තමන් කවුද කියලා. තමන් කවුද සතර අපායාදී දුක් වලින් සදාටම අත මිදුණ කෙනෙක්. නිවන් දකින්න වරන් ලබාගත් කෙනෙක්. මෙච්චර කාලයක් මං විඳ දුක්වල වලින් දුක් වලින් 99.9ක් දැන් සම්පූර්ණයෙන් නැති කරලා ඉවරයි. සෝවාන් මාර් පලස්ත පුද්ගලයා මේ ටික දන්නවලු. එතනින් එයා දැනගන්නවලු මට මේ අනන්ත අප්‍රමාණ දුක් ප්‍රමාණය නැති කරලා දුන්නේ කවුද කියලා දකින්නවලු. කවුද? බුදුහාමුදුරුවෝ. වෙන කවුරුවත් නෙමෙයි. අන්න එතනින් තමයි සම්මා සම්බුද්ධ ගුණය දකින්නවා කියලා කියන්නේ. ඉස්සල්ලාම බුදු ගුණ දකින්නකොට දකින්නේ සම්මා සම්බුද්ධ ගුණය. සම්මා සම්බුද්ධ කියන්නේ මොකද? පරෝපදේශ රහිතව සත්‍යය අවබෝධ කරගෙන තමාගේ දුක් නිමාගෙන අනික් අයගේද දුක් නිමා දීමට සමත් වන හේයින් සම්මා සම්බුද්ධ නම් වනසේක. එතකොට මේ සම්බුදු ගුණය දකින්ද තමාගේ දුක් නිමා ගන්න ඕනේ නේද එක්තරා ප්‍රමාණයකට වань. එතකොට සම්මා සම්බුද්ධ ගුණය දකින්න පුළුවන් කාටද? සෝතාපන්න පුද්ගලයෙකුට ප්‍රත්‍යඥයන් දකින්න බෑ. ඒගොල්ලෝ ඉතින් සම්මා සම්බුද්ධයි කියලා කියනවා. ඉතරයි. ධර්මයේ සම්දිත්තිකය කියලා දකින්න නම් මේ සම්දිත්තික ප්‍රතිඵල ලබාගත් කෙනෙක් වෙන්න ඕනේ නේද? සම්දිට්ඨිකය කියන්නේ මෙලවම ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන එක නේද? එතකොට සෝතාපන්න පුද්ගලයා සෝවාන් ඵල සමාපත්තියට සමවැදිලා ඒකෙන් නැගිටිනකොටම එයා දැනගන්න ඕන තමන් කවුද කියලා. තමන් කවුද? සෝතාපන්න පුද්ගලයෙක්. මේ ධර්මයෙන් සම්දිට්ඨිකව ප්‍රතිඵල ලබාගත් පුද්ගලයෙක්. ආන් එතකොට එයාට පේන්න පටන් ගන්නවල ධර්මයේ සම්දිට්ඨිකයි කියලා. බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්දයි ධර්මයේ සම්දිට්ඨිකයි. සංගයා සුපටිපන්නයි කියලා දකින්න නම් Taman සෝතාපන්න වෙන්න ඕනේ. සෝවා සෝතාපන්න පුද්ගලයෙක් සෝවාන් ඵල සමාපත්තියට සමවැදලා ඒකෙන් නැගී හිටිනකොටම එයා දැනගන්න ඕන Taman කවුද කියලා. Taman කවුද? සම්මාදිට්ඨිය ඇති කරගත්ත ආර්ය පුද්ගලයෙක්. සුපටිපන්න කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය ඇති කරගත්ත කියන එකයි. එයා තමා තුළින්ම දකිනවලු අදත් ආර්ය පුද්ගලයෝ සුපටිපන්නතාදී ගුණයන්ගෙන් යුක්ත ආර්ය සංග්‍රහත්නේ ඉන්න බව. දැන් සංඝයා කෙරේ සැකයක් නැහැ. පැහැදිලි නේද? එහෙමනම් බුදුහාමුදුරෝ සම්මා සම්බුද්දයි ධර්මයේ සම්දිට්ඨිකයි සංඝ රත්නයේ සුපටිපන්නයි කියලා දකින්ද තමා ඒ தത്വයටපත් වෙන්න ඕන නේද? පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි කියන්නේ ඔන්න ඕකයි. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ දකින්නේ තමා තුළින් ලබාගත් ප්‍රතිඵල දකින්නේ තමා තුළින්. ප්‍රතිඵල දකිනකොට තමයි මේ සම්මා සම්බුද්ධ සම්දිට්ඨික සම්දිත්තික නිසුපටිපන්න කියන ಗುಣ දකින්නේ. එතකොට තුනුරුවන්ගේ ಗುಣ දැනගන්න පුළුවන් කාටද? සෝතාපන්න පුද්ගලයෙකුට අවම වශයෙන් ඊට ඉහළ පුද්ගලයෙකු දකිනවා සෝතා සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙකුටවත් තුනුරුවන්ගේ ಗುಣ දැනගන්න බෑ. පැහැදිලි නේද? දැන් ඔය දැන පැහැදීම ඇතිවීම කියලා කියන්නේ ධම්මේ අවෙච්ඡප්පසාදන ප්‍රසාදේන සමන්නාගතෝ ආර්ය ශාවකෝ ධර්මයේ ಗುಣ දැනගන්නකොටම ආර්ය ශ්‍රාවකයෙක් වෙනවලු. එතකොට මෙතන ධර්මයේ ಗುಣ දැනගන්නේ ආර්ය ශ්‍රාවකයේද ප්‍රත්‍යඥයෙන්ද? ආර්ය ශ්‍රාවකයන්නේ ප්‍රත්‍යඥයෙ. ධර්මයේ ಗುಣ දැනගන්නකොට ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා කියන්න නම් ප්‍රත්‍යඥයෙක් නේද මේක දැනගන්න ඕනේ. ආර්ය ශ්‍රාවකයෙක් නෙමෙයි. එතකොට තුනුරුවන්ගේ ಗುಣ දැනගන්න සෝතාපන්න වෙන්න ඕනේ. ඔය තුනුරුවන්ගේ ಗುಣ දැනගෙන පැහැදීම කියන එක අපි එහෙම කියමුකෝ. නමුත් දැනගත්ත දෙයක් ගැන පහදින්න දෙයක් නැහැ. එතකොට තුනුරුවන්ගේ ಗುಣ දැනගන්න නම් සෝතාපන්න වෙන්න ඕනේ නේද? මෙතන කියලා තියෙන්නේ දැනීම ඇති වෙනකොටම ධර්මයේ දැනගන්නකොටම ආර්ය ශ්‍රාවකයෙක් වෙනවලු. එතකොට එහෙනම් මේ ධර්මයේ දැනගන්නේ ප්‍රත්‍යඥය දැනගන්නේ. දැනගන්නකොටනේ ආර්ය ශ්‍රාවකයෙක් වෙන දැනගැනීම සමගම නේද? එහෙනම් මෙතන <coughs> මෙතන දැන පැහැදීම කියන්නේ මොකක්ද? ලෝකය දැනගෙන නිර්වාණයට පාදිනවා. ලෝකේ යථාර්ථය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැනගෙන නිර්වාණයට පහදිනවා. එතකොට දැනගන්නේ ලෝකය. පහදින්නේ නිර්වාණයට. තේරුණා නේද? දැන පැහැදීම කියන්නේ ඒකයි. ලෝකේ යථාර්ථයේ දුකයි කියලා දැනගන්නකොටම පහදින්නේ කොහටද? ලෝකයටද නිර්වාණයට? නිර්වාණයට. අන්න එතන තමයි දැන පැහැදීම කියලා කියන්නේ. අසත් ධර්මය දැනගෙන සත් ධර්මයට පහදිනවා. ලෝකය කියන්නේ අසත් ධර්මයක් නෑ නේද? ලෝකේ අසත් ධර්මයක් කියලා දුකක් කියලා දැනගන්නකොටම නිර්වාණයට පහදිනවා. එතන ඉඳන් එයා ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. හැබැයි ඵලලාභී කෙනෙක් නෙමෙයි තාම. පළවෙනි පුද්ගලයා සෝවාන් මාර්ගස්ත පුද්ගලයා. තේරුණේ? එතන ඉඳන් එයා නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව වැඩ කරනවා මිසක් තවත් දිව්‍ය ලෝකයකට රින් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙවියා කියලා කියන්නේ ලෝකයට අයිති පුද්ගලයෙක්. බ්‍රහ්මයා කියන්නේ ලෝකය. සක්විති රජුරුවෝ ලෝකේ නේද ඉන්නේ? එහෙනම් ඒ තැන් වලට යයිද ආයතරයක්? එයා නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව හැම දෙයක්ම කරනවා පාරමී කියලා කියන්නේ අන් ඒවයි. ඒ පාරමිතා පුරන්නේ කවුද? ආර්ය ශ්‍රාවකේ. දැන් දැන පැහැදීම කියන එක හොඳටම දන්නව නේද? මෙතන දැන පැහැදීම කියන්නේ මොකද්ද? ධර්මයේ දැනගෙන ධර්මයට පහදිනවා. දැනගන්නේ මොන ධර්මයේද? ලෝක ධර්මයේ, අසත් ධර්මයේ, පහදින්නේ නිර්වාණ ධර්මයට. ඔය ඉස්සෙල්ලා දකින්නවා කියන්නේ අසත් ධර්මයේ දකින්නවා කියන්නේ. සම්මා දිට්ඨිය ඇති වෙනකොට ඉස්සල්ලාම දකින්නවා කියන්නේ අසත් ධර්මය. තේරුණා නේද? සම්මා දිට්ඨි සම්මා දිට්ඨියති බන්තේ උච්චිත කිත්තාවතානකෝ බන්තේ සම්මා දිට්ඨි. විසුවන් වහන්සේලා වගේ සරියුත් හාමුදුරන්ගෙන් අහනවා සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියනවා ඔබ වහන්සේ මොකේද මේ සම්මා දිට්ඨිය කියන්නේ? අන්න එතන සරියුත් හාමුදුරුවෝ සම්මා දිට්ඨි සූත්‍රය දේශනා කරනවා යතෝකෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති ලෝභංච පජානාති ලෝභ මූලංච පජානාති දෝසංච පජානාති දෝස මූලංච පජානාති මෝහංච පජානාති මෝහ මූලංච පජානාති එතකොට අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති ඉස්සල්ලාම දකින්නවා කියන අකුසලය අකුසලය කියන්නේ අසත් ධර්මය ඊළඟට තමයි කුසලංච පජානාති කුසල මූලංච පජානාති ඒතර ඉස්සල්ලාම දකින්නේ මොකද්ද අකුසල් දකින්නේ අසත් ධර්මයේ දකින්නේ ඉස්සරලා ඇයි ඉතින් ගෝණි ගණන් තියෙන්නේ ඕකනේ දකින්න පුළුවන් නේද? අසද්ධර්මයේ දකින්නේ. ඊට පස්සේ තමයි සද්ධර්මයට පහදින්නේ. සම්මාදිට්ඨිය කියන්නේ ඒකයි. පැහැදිලි? තේරෙනවද? තව ඉස්සරහට යනකොට තව තේරෙයි. <laughs> එහෙනම් දැන් අපි මේ දැන් සීල විසුද්ධිය කියන එක පැහැදිලි නේද? සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය හැම එකක්ම විසුද්ධියටපත් වෙන්නේ ශ්‍රද්ධාව පදනම් කරගෙන නේද? මම ඒක තමයි මේ ශ්‍රද්ධාවට පළවෙනි තැන දෙන්නේ. ශ්‍රද්ධාව. සද්දා විපස්සනා භාවනා මධ්‍යස්ථානය. සද්දාවෙන්මයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් අපි නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව සිත පිරිසිදු කර ගැනීම සඳහා සමාධිගත වෙමු. අපිට සිතවිල්ලකින් තොරව ඉන්න බෑ. මොනවා කරලා සිතවිල්ලකින් තොරව ඉන්න බෑ. නමුත් අපිට එක සිතවිල්ලක් තුළ ඉන්න පුළුවන්. අන්න ඒක තමයි චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ. හිතන්නේ නැතුව ඉන්න මොනවා කරලවත් බෑ. හිතන්නේ නැතුව ඉන්න නම් මොකද දන්නවද කරන්න ඕනේ? නිරෝධ සමාපත්තියට සමාදින්න ඕනේ. එහෙම නැත්නම් අරිහත් ඵලයට යන්න ඕනේ. අරිහත් ඵලය තුල සිටිවිලි නැහැ. සිටීම් නැහැ. නිරෝධ සමාපත්තිය තුල සිටීම් නැහැ. පැහැදිලි? මේ ටික තේරුම් ගන්න බැරුව සමහරු කියනවා වැරදිලා සිටීම් කීම් කිරීම් ඔක්කොම නවත්තන්න කියලා. සිටීම් කීම් කිරීම නවත්තන්න ඉස්සල්ලාම කරන්න ඕනේ ඒක තමයි. හරි පුදුම දර්ශනයක් ඒක. දැන් සිතීම් කීම් කිරීම නවත්තන්න කියලා මේ දර්ශනය පිළිගත්තොත් යම්කිසි පුද්ගලයෙක් ඒ දර්ශනය පිළිගත්තේ ඉඳගෙන නම් ඒ මිනිහට හිත ගන්න පුළුවන්ද? හිතගෙන මේ දර්ශනය පිළිගත්තොත් ඉඳ ගන්න පුළුවන්ද? බුදියාගෙන මේ දර්ශනය පිළිගත්තොත් ඉඳ ගන්න හිත ගන්න පුළුවන්ද? ඒක බුද්ධිම තමයි තියෙන්නේ. තනිකර පිළිම ටිකක් දකින්න හම්බ වෙයි. කරන්න පුළුවන් දෙයක් කියන්න එපායි මං කියන්නේ. ඔය කියන එකටවත් ඔය කරන්න පුළුවන්ද? මන්න මට කරන්න බැරි දෙයක් මං කියන්නේ කාටවත්. මට නම් මට නෙමේ කාට වුණත් සිතකින් තොරව ජීවත් වෙන්න බැහැ පින්නතුනි සිතයි කයයි දෙකේ එකතු වුණ තැන ලෝකය කියලා කියන්නේ. අරිහත් ඵලය කියන්නේ ලෝකෝත්තර. හිත ඉවත් වෙලා යනවා එතෙන්ද නිරෝධ සමාපත්තිය කියන්නේ ලෝකෝත්තර. ලෝකයේ තුල ඉන්නකන් සිත අයින් කරන්න බෑ කාටවත්. හැබැයි විවිධ සිතිවිලි වෙනුවට එක සිතිවිල්ලකට අග්‍ර කරගෙන ඉන්න පුළුවන්. චිත්ත ඒක අග්‍රතාවය කියන්නේ යන්නේ ඒකයි. තේරුණා නේද? දහසකුත් එකක් හිතුවේ නවත්තලා ඒකට යොමු කරගෙන ඉන්න පුළුවන්. ඒකත් උපේක්ෂක සිටිවිල්ලක් නම් ආන් එතෙන්දී මදහත් සිතක් ඇති වෙනවා. සම්මා සමාධියට යනවා. පැහැදිලි නේද? දැන් සිතීම් කීම් කියන <laughs> ඕවට මට හොඳ හොඳ වචන කල්පනා වෙනවා ඉතින්. හ්ම් සිතීම් කීම් කිරීම නවත්තපෙදී උපදින්නල්ලු. මේක නම් සාතික ඇත්ත. <laughs> ඇයි මොකක් කරන්න බෑනේ? ඉතින් උපදින්නේ නෑ නෑ නේද? මොකක් කරන්න බෑ නෑ උපදින්නේ නෑ නේද? ඒක තමයි. <laughs> කරන්න පුළුවන් දෙයක් කියන්න එපායි මං කියන්නේ. අපිට පුළුවන් නේද එක සිතවිල්ලකට ඒකාග්‍ර කරගන්න. ආන් ඒක තමයි චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ. හැබැයි ඒ සිටිවිල්ලත් උපේක්ෂක වෙන්න ඕනේ. ඇලීමෙන් ගැටීමෙන් තොර වෙන්න ඕනේ. ආන් ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළා සමතයක පිහිටන්න කියලා. සමතය කියන්නේ එකඟතාවය. කොහොමද අපි දැන් ගන්නේ? ආන අප ආන සති භාවනා. ඒකත් ඇලීමෙන් ගැටීමෙන් තොර වාතයේ තියෙන තැනකට යන්න ඕනේ. සුගන්ධ දුගන්ධ දෙකෙන්ම තොර වෙන්න ඕනේ. සුගන්ධය ආවොත් කාමච්ඡන්දය, දුර්ගන්ධය ආවොත් ව්‍යාපාදේ. ආන් මේකයි පිරිසිදු වාතයක් තියෙන තැනකට යන්නේ කිව්වා. ගිහිල්ලා හුස්මටම සිත ඒකාග්‍ර කරගන්න එක. විතක්ක, ਵਿਚාර. දැන් අපි විතක්කේ වශයෙන් ගන්න හුස්ම, ਵਿਚාරය කියලා කියන්නේ ඒක විමසනවා. දිගනම්, දිග්ගයි, දිග්ගයි, දිග්ගයි කියලා හිතනවා. කෙටිනම් කෙටි කෙටි කෙටි කෙටි එච්චරයි වෙන මොකවත් නැහැ. හරිම ලේසියි. ඊළඟට මේක මේ ස්වභාව ධර්මයක් හුස්ම ඉහළ පහළ යනවා කියන ස්වභාව ධර්මයක් මේක ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මයටම සිද්ධ වෙන්න ඉඩ ඇරලා අපි ඔකට ඇඟිලි ගහන්න යන්න එපා එච්චරයි. පාලනය කරන්න යන්න එපා. මේක ටික වෙලාවක් ගියාන් පස්සේ සියුම් වෙන්න පටන් ගන්නවා. අර ගොරෝසු බව අඩු වෙනවා. ආන් එතකොට දිගයි කියලා හිතන්නත් එපා කෙටි කියලා හිතන්නත් එපා. මොකද්ද හිතන්න ඕනේ? සියුම් වෙන බවම හිතන්න. සියුම් වෙන බවම හිතන්න. සියුම් වේගන යනවා කියලාම හිතන්න. ආන් එතකොට සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්වයකටපත් වෙයි. ආන් එතන තමයි සංසිඳිලා කියලා කියන්නේ. සංසිඳිලා. සංසිඳිලා. සංසිඳිලා. අන්න එතකොට හිත හුස්මටම ඒකාග්‍ර වෙලා හුස්මත් එක්කම ඉහළ පහළ යන්න පටන් ගන්නවා. ආන් ඒක තමයි ආනාපාන සති සමාධිය කියන්නේ. කොහෙවත් දුවන්නේ හුස්මටම හිර වෙනවා. ආනාපාන සති සමාධිය කියන්නේ ඒකයි. දැන් එතකොට ඒකාග්‍ර වෙලා තියෙන උපේක්ෂාවට නේද? උපේක්ෂාවට. දැන් කාමච්ඡන්ද ව්‍යාපාද මොකද වෙන්නේ? යට යනවා. කය ඍජුව තියාගත්තාම තීන මිද්දේ යට යනවා. සීලය පිළිබඳව සැකයක් නැත්නම් උද්දච්ච කුක්කුච්චේ යට යනවා. ගුරුවරයා පිළිබඳව සැකයක් නැත්නම් සැකයක් නෑ නේද? විචිකිච්ඡාව යට යනවා. පින්නතුනි මේ දේශනාව මං එදා ගුවන් විදුලියේ දුන්නා මට දෙන්නේ පහවදා කෝල් එකක් දුන්නේ නේ හාමුදුරුවනේ අවුරුදු 18ක් මම ආනාපාන සති භාවනාව කළා මට සමාධියකට යන්න බැරි වුණා හාමුදුරනේ අද උදේ ඔබ වහන්සේ කියපු ක්‍රමයට මම සමාධිගත වුණා කියලා. ඒ පාන්දර කෝල් දෙකක්ම ආවා. තේරුණා නේද? තාම සරල ක්‍රමයක් පින්නතුනි මේක. හරිම පැහැදිලි. දැන් මොකද්ද වෙන්නේ? පංච නීවරණ යට කරගෙන ඉන්නවා. එච්චරයි. පංච නීවරණ යට කරගෙන ඉන්නවා. ඊට පස්සේ ධම්ම ප්‍රීතියක් ඇති වෙනවා. ධර්මයේ තුලින් පීති සුඛ ඇති වෙනවා. විවේකජං විවේකයේ තුලින් උපන් කියන එක විවේකජං කියලා කියන. ජං කියන්නේ උපදිනවා කියන එක. මොකද්ද විවේකය? විවිධ අරමුණු කරා දුවන හිත ඒක ඒකාග්‍ර කරගෙන ඒක අරමුණක රඳවා ගත්තා. ඒ අරමුණත් උපේක්ෂකයි. දැන් ඒතර ප්‍රීතියක් සැනසීමක් ඇති වෙන්න ඕනේ නේද? පංච නීවරණ යන්න යනකොට. එතකොට මේක එන්නේ කොහෙන්ද? විවේකයේ තුලින් එන්නේ. විවේක ජම් පීති සුඛං. වෙන කොහෙන්වත් එන රාගයක් නෙමෙයි ඕක. විවේකයේ තුලින් ඇති වෙන සැනසීමක්. පැහැදිලි නේද? ඒතර පළවෙනි අවස්ථාව පළවෙනි ධානය කියලා කියන්නේ පළවෙනි වරට කෙලෙස් දහණය කරන්න පටන් ගන්නවා. ආනාපාන සති සමාධිය ඇති කරගන්නකොට පළවෙනි වරට කෙලෙස් දැවිගෙන යනවා. ඉතින් පළවෙනි ධානය කියලා කිව්වට කමන්නේ නැහැ. නොකියුවක් කමන්නේ නැහැ. ඊළඟට තවත් මේක දියුණු වෙනකොට දෙවෙනි මතාවටක් කෙනෙක් දහණය වෙනවා. අන්න එතෙන්දී විශාල ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතියට මේකාග්‍ර වෙනවා. අර ආනාපාන කියන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක ගැළවිලා විසික් වෙලා යනවා. තේරුණා නේද? එතකොට පාන් වලට වඩා කේක් හොඳයි නේද? අර අර පාන් කන්න සල්ලි නැත්තම් කේක් කාපල්ලා කිව්වලු. කවුද ඔක් කිව්වේ? ඈ රැජින ලංකාවට ආපු වෙලාවේ හිඟන්න ගිහිල්ලා පාන් කන්න සල්ලි ඉල්ලුවලු. රැජින කිව්වලු ඇයි මේ කට්ටියට කේක් කන්න බැයිද? පාන් කන්න සල්ලි නෑ කියන්නේ. කේක් කන්න බැයිද කියලා. රැජින දන්නේ නෑ පාන් කෑල්ලක කේක් කෑල්ලක ඇති වෙනස. අපි දැනගත්තර නේද? පාන් කන්න සල්ලි නැත්තම් කේක් කාපල්ලා කිව්වලු. <laughs> ඉතින් මෙතනත් එන්නේ මොකද්ද? අර විශාල සැනසීමක් ඇති වෙනකොට අර විතක්ක ਵਿਚාර දෙක ගැළවිලා විසික් වෙලා යනවා. ඊට පස්සේ ඒකාග්‍ර වෙන්නේ කොහටද? ප්‍රීතියට. අන්න දෙවෙනි වතාවට කෙනෙක් දහමේ කරනවා. ප්‍රීතියට ඒකාග්‍ර වෙනවා. මේක තුල බොහෝ වෙලාවක් ඉන්නකොට තුන්වෙනි වරටත් කෙලෙස් දැවිගෙන යනවා. සැපයටපත් වෙනවා. ප්‍රීතියට වඩා උතුම් සැපේ කියන එක. හතරවෙනි වරට කෙලෙස් දහණය කරනකොට අන්න සම්මා සමාධිය කියන්නේ උපේක්ෂාවටපත් වෙනවා. අර ඔක්කොටම වඩා වටින්නේ උපේක්ෂාව. මේක තමයි නියම යථාර්ථයේ දැකීම. යථාර්ථය කියන්නේ මෙතන උපේක්ෂාව ඈ. උපේක්ෂාව තුළින් ඇති වෙන සැනසීම තමයි එතෙන් තියෙන හතරවෙනි ධානය. පැහැදිලි මෙතන গুপ্তাර්ථයක් නෑ නේද? හැංගිච්ච දෙයක් නෑ නේද? ආන් ඒකයි. ඉතින් ওই ගැන තේරුමක් නැතුව අපි උනත් ඉස්සර කිව්වා අතන රූප රාගය තියෙන්නේ කියලා. මොනව කරන්නද ඇටේ? මේවා එන්නේ එන්නේ එන්නේ එන්නේ පින්නතුනි පිරිසිදු වෙනවා. පැහැදිලි වෙනවා. අදට වඩා හිත පැහැදිලි. තේරුණා නේද? ඉතින් රූප රාගයක් රූප රාගයක් උතන නෑ. උතන තියෙන්නේ මේ ධර්මයේ තුල එහෙම නැත්නම් මේ උපේක්ෂාව තුල ඒකාග්‍ර වීම තුලින් පංච නීවරණ හේවත් කෙලෙස් යට යනවා. අසත් ධර්මයේ යට යනවා. අසත් ධර්මයේ යට යන්න යට යන්න සත් ධර්මයේ මතුවෙනවා. ඔය මේ මේ වෙන්නේ ඔය. මෙතන අසත් ධර්මයේ යට යනකොට මෙතන සත් ධර්මයේ මතුවෙලා සත් ධර්මයේ ඉහළට නගිනවා. එතකොට අපේ මේ සිත බර වෙලා තියෙන කෙලෙස් වලින් නෑ පංච නීවරණ වලින් නෑ ඔය මට්ටමකට තිබුණේ මේ මට්ටමකට තිබුණා කියලා හිතන්නකෝ දැන් එතකොට සිත බර වෙලා තියෙන්නේ මොකෙන්ද පංච නීවරණ වලින් පංච නීවරණ වලින් බර වුණා වූ හිතට ඉහළට යන්න දෙන්නේ නැහැ. කොච්චරමත් මේ தත්ත්වය තියාගන්න හදනවා. දැන් පංච නීවරණ යට යනකොට මොකද වෙන්නේ? සිතේ බර නිදහස අඩු වෙනවා නේද? සිතේ බර අඩු වෙනකොට මෙහෙම පංච නීවරණ මේ පැත්තට යනකොට මේක මේ පැත්තට යන්න ඕනේ. පැහැදිලි නේද? ඉස්සලා මේ ගන්නත් නැතිබුනේ. හිත බර වෙලා තිබෙන මොනවද? පංච නීවරණ වලින්. පංච නීවරණ දුර්වල වෙනකොට සිතේ බර අඩු වෙනවනේ අඩු වෙන්න අඩු වෙන්න මේ මේ පල්ලියට යනවා අසත් ධර්මයේ යට යනවා සත් ධර්මයේ මත වෙනවා අන්තිමට ඉසමුදනේ ඔළුව ඉහළට නගිනවා ඔය ධානය තල තියෙන තැන තමයි පළවෙනි ධානය තලය මෙතන මොකද හුස්මට ඒකාග්‍ර වෙලා නැහැ තියෙන්නේ දෙවෙනි ධානය තලය මෙතන ඇස් මට්ටමේ තුන්වෙනි ධානය තලය මෙතන ඒ කියන්නේ එන්න එන්න නගිනවා මේක පොඩ පොඩ ඉහළට නගිනවා කියන එකයි අමුතුවෙන් මේක මවා ගන්න ඕනේ නෑ. ඔය කට්ටියට දැනෙයි. ඊළඟට අන්තිමට මොකද වෙන්නේ? හිස මුදුනේ ඉහළට නැගලා ඔහේ ඉතින් පාවි වී තියෙනවා. හතරෙන් ධානය. කයෙන් හිත ඉවත් වෙලා පාවි වී තියෙනවා. ඒ වුණාට කය දාලා යන්නේ නෑ. බය වෙන්න එපා. යන තැනකට අරන් තමයි යන්නේ. තේරුණාද? ඉතින් සමහරු බය කරනවා දාලයයි කියලා. දාලේ යන ඩුංගාරියන් බයයිනේ. <laughs> <laughs> පොඩි කාලේ ඉඳන් හදාගත්ත ඕක දාලා යන්න බෑනේ කොච්චරුණක් නේද? ආත්මදිත්‍ය තියෙනවනේ. ඒක නිසා දාලා යන්නේ නෑ. ඔය කිටි කැවි කැවි තියෙනවා. හැබැයි මේ හතරවෙනි ධානතලය මේ හතරවෙනි ධානයේ දියුණු කරගන්නකොට මේක ඉන්නක බලන්න පැය 3-4ක් ඉන්න බලන්න. මේක නැගලා යන්න පටන් ගන්නවා අන්න එතෙන්දි කහිස්සෙන්න පටන් ගන්නවා. මේ මේ ගොරෝසු ගයත් උස්සනවනේ. අපි මේවා කියන්නේ අත්දැකීම මේක මෙහෙම කයත් එක්කලම ඇදගෙන යනවා. තේරුණා නේද? කයත් එක්කම ඇදගෙන යන්න පටන් ගන්නවා. ඒක අරන් යන්න බැරි හන්ද ආයතරයක් බර වැඩි හන්ද දානවා බිමට. බිමට අතාරින්නේ නැහැ බය වෙන්න එපා. <laughs> ඉතින් ඔන්න උතෙන්දී වායෝ කසින සමාපත්තිය සමනොත් එහෙම. වායෝ කසින සමාපත්තියට සමනොත් ටක් ගාලා යනවා ඉහළට. කය උස්සන යන්න පුළුවන්. ඔය මිහිඳුමා රහතන් වහන්සේලා ආවේ ඔහම තමයි. කයත් අරගෙන ආවේ. කයෙහි තියලා ආවේ නැහැ, පස්සේ නැවකින් ගෙන ආවේ නැහැ. අරගෙනමයි ආවේ. තේරුණේ? ඉතින් ඒ ටිකත් හිතේ තියාගෙන අපි ඉතින් මැජික් කරන්න යනම නෙමෙයි අපිට ඕන කරන්නේ උපේක්ෂාව ඇති කර ගැනීම සඳහා අපි විවේකී වීමට වෙලාවක්